එහෙමයි ස්වාමීන් වහන්සේ ඊළඟ ප්‍රශ්නය විදුරංග මහත්මයා අහලා තියෙනවා පින්වත් ස්වාමින් වහන්සේ අපහට ද්වේෂය ඇතිවන්නේ තවත් කෙනෙකුගෙන් යමක් බලාපොරොත්තු වන විටදීය. එවිට අප කල යුත්තේ ද්වේෂය නැති කිරීමට තව කෙනෙකුගෙන් දෙයක් බලාපොරොත්තු නොවි අතහැරීමද. මෙහෙමයි. දැන් තව කෙනෙකුගෙන් දෙයක් බලාපොරොත්තු නොවි මනස නිදහස් කරගන්න ඕන. හැබැයි ඒ වෙලාවට ඒක කල යුත්තක් නම් අනිත් කෙනා ලවා ඒක කරවන්නේ කොහොමද කියලා ඒ පිළිබඳව තමන් උපාය කෞශලයෙන් යුක්ත වෙන්නටත් ඕන. ඒ දෙපැත්තම තියෙනවා. අනිත් කෙනා මේක කල යුතුමයි අනිවාර්යෙන් කියලා තමන් ඒකේ එල්ලිලා හිටියොත් තමන්ට වෙහෙස කර බව, චිත්ත පීඩාව, අසහනය, ද්වේෂය, කෝපය අවදි කරනවා. ඒ නිසා අපි තේරුම් ගන්නට ඕන මම මේකට කුපිත උණයි කියලා මෙයා මේ වැඩේ කරන්නේ නැහනේ. නිසා මම කෝප වීම තේරුමක් ඇති වැඩක් නෙමෙයි. එයා ලවා මේ අත්‍යවශ්‍ය කාර්ය කරවන්නේ කොහොමද? මොකටද ඒ කරවන්නේ? මගේ ඕනකමටද නැත්නම් මේක විය යුත්තක් නිසා? යන්න එහෙම ඉතින් ලොකු ගැඹුරු ප්‍රඥාවක් එතනදී ඇතුව සංයමයක් ඇතුව කටයුතු කරන්න වෙනවා. ඉතින් ඒ නිසා තමයි මේවා පුහුණු කරන එක ලේසි නැත්. අපිට නිකන් අතහැරලා දාලා පැත්තකටලා අතපය බැඳගෙන නිකන් ඉන්නවා නම් ආ ඒක පහසුයි වගේ තේනවා. ඒක නෙමෙයි ධර්ම මාර්ගය. ඒක එක්තරා අන්තයක්. අපිට පුළුවන් වෙන්න ඕන අවශ්‍ය දේ කරන්න පුළුවන් වෙන්නත් ඕන ගැටෙන්න නැතුව ඉන්නත් ඕන. දරුවගේ තියෙන වැරද්ද දකින්නත් ඕන. වැරද්ද දැකලා දරුවා එතනින් මුදව ගන්න සර කරන්න ඕන නම් දනුවම් කරන්න ඕන නම් ඒක කරන්න පුළුවන් වෙන්නත් ඕන. හැබැයි මගේ හිත නරක කරගන්න නැතුව වෙන්නත් ඕන. ඒ දෙපැත්තම තියෙනවා.